තුනක් සාවධානයෙන් කියන දේ අහන්න. අපේ විදර්ශනා භාවනාවට අවශ්‍ය අත්‍යවශ්‍යම දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් පවත්වාගෙන යන ලබන දේශනා මාලාවේ දෙවන දේශනාව අද මේ පවත්වන්න හදන්නේ ගිය පොඩින අපි විස්තර කළේ සති සම්පජන්ය පිළිබඳවයි. අද නාම රූප ගැන අපි එක පමණ දේශනාවක් කාල වේලාවට අනුව කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රයත්නදී මේ දේශනාව විවර කරන්නට නැහැ කියනොත් ඊළඟ දවසට ඉතුරු කොටස පවත්වන්නට අපි අදහස් කරනවා. එතකොට ඥාන යන මගන් යාමට උත්සාහ කරන කවරෙකු හෝ විදර්ශනා ඥාන පරම්පරාවක් ඇති කරද සිටුයි පළමුවම දැක්කෙන විදර්ශනා ඥානය තමයි නාම රූප පරිච්ඡේද ඥානය. නාමයක් රූපයක් වෙන් කරලා දක්නා නුවණ. මේ නාම රූප කියන එකේ තේරුම ඉස්සෙල්ලා සිහියෙන් කියලා පස්ව යන විස්තරයක් අපි කරනවා. දැනට හිතා ගන්න නාම රූප කියන්නේ රූප කියන්නේ මේ රූප බුදුතිය නාම කියන්නේ සිතේ කියලා. ඒකයි හයයි කියලා දැනන සාවකාශයක්. එතකොට මේ නාම රූප පරිච්ඡේදය සිත සහකය වෙන කරලා දක්නා නුවණ ප්‍රත්‍යක්ෂ වශයෙන් හදවත තුළින් මතුවේ දක්වන විට මේ නාම රූපයන් කෙරෙහි තියෙන මුලාව අපිට ඉවත් කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි මේ සත්‍යයක් ඉන්නවා කියන හැඟීම මමෙක් ඉන්නවා කියන හැඟීම පවත්න්නේ මේ නාම රූප දෙකේ දෙන්නෙන්න පවත්නා ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති නිසා. ඒක පැහැදිලි නේද? එතකොට දැන් මේ නාමය සහ රූපය එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. නාමය නිසා රූපය පවතිනවා රූපය නිසා නාමය පවතිනවා. උදාහරණයක් අපි කියවොත් දැන් මෝටර් බයිසිකල් එක තියෙන මිනිස්සෙක් ඒ මිනිස්යා එන්නේ කොහොමද කිව්වොත් අපට උත්තරය දෙන්න පුළුවන් මෝටර් බයිසිකල් එකෙන්. මෝටර් බයිසිකල් එක ගමන් කරන්නේ කුමක් නිසාද කිව්වොත් අපට කියන්න වෙනවා මිනිසා නිසායි මෝටර් බයිසිකල් එක ගමන් කරන්නේ. නිසා නිසා මෝටර් බයික් කරලා යනවා මෝටර් බයික් කරලා නිසා නිසා ගමන් කරනවා දුක ඉතිමකට සම්බන්ධයි අන්‍යෝන්‍ය වශයෙන් ඒකට කියන්නේ අන්‍ය මන්‍ය ප්‍රත්‍ය කියලා කියන සිතක් විස්තර කරනකොට අපි දන්නවා ඒවා විස්තර කරන්න තියෙන්නේ සූදානම්. එතකොට මේ නාමයේ සහ රූපයේ එකට සම්බන්ධව පවතිනවා හරියට එකිනෙකට හේතු වෙලා තියෙන දී දෙකක් වගේ. ඒ කියන්නේ දෙපැත්තෙන් මුදුනේ ශේෂීලා කියන නීයකින් එක නීයක් ගත්තොත් අනිත් නීය හදාගන්න හරිනවා. මේ වගේ මේ නාමස්කන්ධයෙන් රූපස්කන්ධයයි නාමස්කන්ධයයි දෙන්නාට පස්සේ අපට වෙන්නේ මේ මම කියන සංස්කන්ධය අතහරින්නයි. ඊළඟට යන ආයෝ පටවින හදේශී සති සුද්ධෝ මතේස විඥානෝ නිරත් ඒ කියන්නේ වැඩිකල් යන්නටම මත්යෙන් මේ ශරීරය කිසිමකට යන කායෝමං කය වැඩිකල් යන්නට මත්යෙන් අතිරමෝත යන කායෝ මේ වැඩිකලක් වැඩිකල් යන්නට මත්යෙන් කිසිමකට ගැලවෙන එදාට පටවින්න දෙසිට පොළොව මත කඩාගෙන හැරෙනවා දෝවපේත විඥානෝ නිරස්සං කලින්දරං විඥානේ විරුද්ධ වෙච්ච නිසා මේක දීකබැලක් සමයක්ද විචිකරණද මේ නාම රූප දෙකේ සම්බන්ධය පිළිගියාම නිසා උද්ගත වෙන සත්‍යයක් එතකොට මේ නාමය සහ රූපය කියන එකේ කෙටි අදහස වශයෙන් කය සහ සිත කියලා අපි ගණන් ගන්නට වඩා ගැඹුරු කටයක් තියෙනවා නාම රූප පරිච්ඡේද ඥානය කියනකොට භාවනාව දියුණු වෙලා සිටින මේ සිහිමත් අයට මේක නම් සිදුලයක් කියලා හිතනවා ඇති. ඒකව අතරමක දැනුමක් තිබෙන නිසා. ඒ වැරදි මහාන මහාන සහගත ඉත ඉවත් කිරීම සඳහා සුළු වචනයක් කතා කරනවා. මේ නාම රූප පරිච්ඡේදයේදී මේ කය සාසිත කියන එක අපිට දෙකන්නට පුළුවන්. අධ්‍යාත්මික බාහිර වශයෙන්. ඒ කියන්නේ දැන් මම කතා කරනවා නම් මේ සම්මුති භාෂාවේ කතා කරන්නේ මේ රූප කොටයි මේ සිතයි අධ්‍යාත්මිකයි ආධ්‍යාත්මිකයි මේ තුනයි කොහොම පරිබාහිරයි බාහිරයි කියලා මුලින් වශයෙන් අපට අවබෝධ වෙනවා. මේ தත්ය භාවනාව දිනු වේගෙන යනකොට ඊට වැඩිය ගැඹුරින් අපට අවබෝධ වෙනවා. ඒ කියන්නේ මේකනම් ගැඹුරු සාකරණයක්. රූපය කියන්නේ නාමයේ තුල තියෙන ශක්තිය වෙනවා. මේක වැටෙන්නේ නැති එක මම විස්තර කරන්නම් ටිකක්. දැන් අපේ සිතට අරමුණු නොවන කවර රූපයකින්වත් ඇති වැදගත්කමක් අපිට නැහැ. කොච්චර ලස්සන රූපයක් වුණත් කොච්චර වැදගත් දෙයක් වුණත් කොච්චර වටිනා දෙයක් වුණත් ඒ පිළිබඳව අපේ සිත් පරම්පරාවක් පහළ වුණ සමනයි ඒ ජීවිතයක් අපට තියෙනවා. දැන් උදාහරණයක් කියමු ලෝක රූප සුන්දරියක් ඉන්නවා කියලා. ඒ ගැන මගේ හිතක් පහළ වුණොත් තමයි ලෝක රූප සුන්දරියේ වටිනාකම මේ සංසාරයේ. එහෙම නැත්නම් මේ සුන්දරී දීපාඩියේ එහෙම ඇති මේකේ සිත් පරම්පරාව මෙහෙම ඇති කිසිම සම්බන්ධයක් නැහැ. මේ සිනමත් අයගේ දේවල් දුරවල් දැන් කොච්චර වටිනා වුණත් සීලෙන්නේ නැතිකොට ඒකේ අගයක් නෑ සීලෙන්න තුළින් පමණයි මේ රූපවලට අපි අතයක් ආරෝපණය කරගන්නේ. එතකොට මෙන්න මේ හිතට වැටෙන්නේ නැති රූප කිසිම වැදගත් භාගයක් නැහැ. මේ රූපී කොයිතරම් රූප තිබුණත් කොයිතරම් නාම තිබුණත් අපේ හිතට අරමුණු වෙන්නේ නැත්නම් ඒ වේයෙන් අවරණම් අත්‍යක් අපට සිදුවේ නේද අන්න ඒ වගේ මෙන්න මේ தත්ත්වය පැහැදිලි වෙනකොට මේ බාහිර රූප හිත තුළ ඇඳී යන රූපයක් බවට පරිවර්තනය වෙනවා ඊට පස්සේ කියනවා ලේසියෙන් ගැන කරනවා කියලා ඉවරයි ඒකට උදාහරණයක් මම කියන්නම් දැන් අපි සැඩපතකින් කණ්ණාඩියකින් මොහොන බැලුවොත් අපිට පේනවා අපේ ඡායාව. කෙනෙකුට හිතන්න පුළුවන් මේ මම තමයි ඇතුලේ තියෙන්නේ කියලා. එහෙමත් හිතන්න පුළුවන්. නමුත් ටිකක් මොලේ තියෙන කෙනෙකුට පේනවා මේ මම නෙවෙයි ඇතුලේ තියෙන ඡායාවකුයි මට මේ තේරෙන්නේ කියලා. මුලාව ටිකක් ඉවත් වෙනවා. තව කෙනෙකුට හිතන්න පුළුවන් මේ ඡායාව තමයි දැන් තියෙන්නේ කියලා. ඊටත් එහා ගැඹුරු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට සමාධිය දිනුවෙච්ච කෙනෙකුට තේනවා අන්නාදිය තුළ පිළිඹුවන ඒ ප්‍රතිබිම්බය නිවි අපට තේන්නේ මුලේ හෝ හදවතේ ඒහා සමාන පිළිරුවක් මානසික මනෝ නිමිත්තක් වටහනක් පහළ වෙනා ඒ සතහනයි තියෙන්නේ. හරියට දියබඳකට දිස්සේ නැරූපයක් වගේ මේ පෙනෙන හැම රූපයක්ම මුලිය සාහදවතිය දිස්වෙන්න පටන් ගන්නවා ගැඹුරු සමාධිමත් සිතකට ඒක පේනවා අන්න ඒ නිමිත්ත තමයි අපට රූප වශයෙන් අරමුණු වන්නේ අපේ සිතට එහෙම සිතට අරමුණු වෙච්ච නැති රූප අපට වැඩක් නැහැ අරමුණු වෙච්ච රූප තමන්ගේ ආධ්‍යාත්මිකයි අරමුණු නොවිච්ච රූප බාහිරයි කියලා කියනවා මේ මම කියුවේ නාම රූප පරිච්ඡේදයේ සිදුවෙන හිතන නිසා ඒක මගේ හැටියට වටින සිද්ධියක්. ඊටත් එහා භාවනාව දියුණු වෙනකොට මේ தත්ත්වය තවත් ඉක්මවා ගින් අධ්‍යාත්මික බාහිර කියන දෙහිදී තවත් ගැඹුරටපත් වෙනවා. විශේෂයෙන්ම අරහත් ඵල ප්‍රීතෝ විමුක්තිය විමුක්තියට උදාගත වූ පුද්ගලයෙකුගේ සිට සම්පූර්ණයෙන් නැසී ගමන් කරන ඒක එක විදිහටම පවත්න සිත් ධාරාවක්. මතක් මුණක් ඇතිවීමක් නැතිවීමක් නැතුව අකුප්පා නැසී පවත්වන සිත් පරම්පරාවක් උද්ගත වෙනවා. ඒ සිත් පරම්පරාවෙන් පරිබාහිර සෑම දෙයක්ම ඒ කියන්නේ මේ රූපස්කන්ධයක් වෙනත් ඔක්කොම වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම ධර්මයන් අර සිතින් බාහිර ධම්මවල වලට පේනවා. එතකොට අර විමුක්ති සිත අධ්‍යාත්මික එකක් තමන්ගේ ශරීරයත් සහිත තමන්ගේ මනසත් සහිත සකල රූපයම බාහිර ධර්ම වශයෙන් පිළිගන්නවා. ඒක නිසා මේ නාම රූප පරිච්ඡේද ඥානය ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුරට ඉන්න ඉන්න අපට අවබෝධ වෙනවා. ඒක නිසා මේ කියන කතාව කවුරුත් සාවධානව අසන්න එතකොට දැන් කියන්නේ නිවීම කරුණු ටිකක්. අපි නාම රූප කියන එක විස්තර කරන්න බුද්ධ භාෂිතයක් අරගෙනම කියනවා. හතමංච විස්තරේ නාමං නාමංච රූපංච. නාමයක් රූපයක් කියන්නේ සමග්ද මහණෙනි. එතනදී දේශනා කරනවා මේ සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකායේ අභිසමය සම්මුතියේ සත්‍යමය සූත්‍රය කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා පතමන්ත වික්‍රේ නාම රූපං පතමන්ත වික්‍රේ නාම රූපං මේ දෙඋත්තරේ දෙනවා දේශනා සංඥා චේතනා සස්සු මනිකාරෝ ඉදං උච්චති නාම සත්තාරෝ මහා භූතාච චතුන්නම් මහා භූතානං ච උපාදාය රූපං ඉදං උච්චති රූපං ඉතේ ඉතංච නාමන ඉතංච රූපන ඉතං උච්චද වික්‍රේ නාම රූපන මේ දේශනාවේ තේරුම මේකයි මොකක්ද නාම රූප කියන්නේ ඉස්සෙල්ල නාමයෙන් කියන්නේ ඒක නිසා නාමයෙන් විස්තර කරනවා වේදනා අපේ කයත හෝ සිතක හෝ දැනෙන වේදනාවක් තිබෙනවා නම් ඒ වේදනාව නාමයක් අපි ගිය සතියේ හෝ ඊට පෙර සතියේ මේ වේදනා විස්තර කළා මේ ආකාර ප්‍රතිහෙදගත කරලා වේදනා දෙකක් වශයෙන් තුනක් වශයෙන් පහක් වශයෙන් හයක් වශයෙන් 18ක් වශයෙන් 36ක් වශයෙන් 138ක් වශයෙන් මේ ආකාර විදිහම සහිත වේදනාවල් තියෙනවා මේ සියලුම වේදනාවල් නාම ගොඩකයි දැකෙන්නේ ඊළඟට වේදනා සංඥා සංඥාවල් කියන්නේ මොකද්ද අපි හඳුනා ගන්න දේවල් සංඥා වර්ග 10ක්. හයක්. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒ කියන්නේ අපි යම් කීයකින් රූපයක් දැකලා ඒක හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගැනීම නාම ධර්මයක්. කනට සත්‍යයක් අහලා ඒ සත්‍යය හඳුනා ගන්නවා නම් ඒක නාම ධර්මයක්. අන්න ඒ වගේමයි නාසයේ ගඳ සුවඳක් ජීවිත සසක් කායට පස්සයක් මනසට ධර්මයක් යන අරමුණු අරමුණු වීම නිසා අපි යෝගී හඳුනා ගන්නවා නම් සංඥාවක් ඇති කර ගන්නවා නම් ඒ සංඥාව නාම සංඥා. ඊළඟ එක චේතනා. චේතනා කියන්නේ යම් සිතිවිල්ලක්. අපේ සංකාණය තුළ යම් සිතිවිල්ලක් පහළ වෙනවා නම් ඒක නාම ධර්මයක්. ඊළඟට පස්සෝ. පස්සේ කියන එක නම් ටිකක් ගැඹුරු විස්තරයකට බහින්න වෙනවා. මොකද මෙතන නාමයේ විස්තර කරන පස්සෙයි බුදුරජාණන් වහන්සේ ගත්තේ. පස්සේ කියන වචනේ නාමයේ රූපයයි දෙකම පැතිරලා තියෙනවා. ඒ කියන්නේ මම නිතරම කියන කතාවක් අර ඉන්දිය ප්‍රතිබද්ධව කියන කතාව චක්කුන්ත පටිච්චසමුප්පාදයේ උප්පජ්ජති චක්කු විඥානං ඉන්නම් සබ්බති පස්සෝ කියලා එහෙයි රූපයේ කැපීමසා චක්කු විඥානයේ ඇතිවෙනවා. ඒ තුනේ එකතු පස්සේ කියලා අපි කතා කරනවා. එහෙනම් එතකොට ඇහැ රූපයක් අපිට පෙනෙන රූපයක් රූපයක් චක්කු විඥාන නාමයක් ඔය තුන නාම රූප දෙකම එක කියලා පස්සේ කියනවා. ඒක නිසා මෙතෙන්දී පස්ස කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කිරීමෙන් අදහස් වෙන්නේ අර විඥානය මොනවද එනින රූපයක් දැක්කහම දකින්න සිට අනු අධ්‍යක් ලැබුවාම පහළ වෙන සිට නාසයෙන් ගඳ සුවඳ දක්වාම ඒ වගේ තියෙන දිවෙන් ශරීරයෙන් මනසින් චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන හය ගෙනින්නේ නාමස්කන්ධ වලට. ඒක පැහැදිලි. ඊළඟට පස්සෝ මනසිකාරෝ මෙනෙහි කිරීමක් ඇතනම් ඒ මෙනෙහි කිරීම නාම ධර්මයක්. මේවා පිළිබඳ විස්තරයක් අපි පසුවට කරනවා. මෙතෙන් කියන්නේ කුතුම්ම කියනවා නම් නාම කියලා සිතක් සිතට දැනෙන නිවන හැර අන් සියලුම ධර්ම නාම කියලා අපි පළමුවෙන් ගන්නවා. මේ නාම රූප දෙක නොදක්කම නිසාම අපි නොයේ පැටලිවිල්ල පැටලෙනවා. අර මේ හිතපු හාමුදුරු කෙනෙක් පොතක් ගහලා තියෙනවා බල ධර්ම කියලා. ප්‍රඥා බලය කියන්නේ මේ ධාතුව කියලා මේ ඉස්කෝලේ ළමයින්ට පාසල් ළමයින්ට බෙදා ගන්න පොතක් ඉන්නේ කියලා දාන කුසලක්. ඇත්ත වශයෙන්ම මේ නාම රූප අවබෝධයක් නැතිකම නිසා මෙවැනි වැරදි අවබෝධ දක්වනා ලෝකයක් ප්‍රඥාව කියන්නේ මේ ධාතුවේ කියලා උගන්වලා උත්තු කරලා විද්‍යාව. ඉතින් මම කියවා කියපු අයට එහෙමනම් අපි බ්ලඩ් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරමු. ඒ කියන්නේ මේ හැංගින් දීතරන් තව එකක දී දාන්න පුළුවන්. මොඩේ කුඩිය දීකක් දාපුවාම ඥානවන්තයා මොඩයාගේම කවදාද ඒක නැත්නම් මොඩයාගේ ලේසිකට ඥානවන්තයෙකුගේ ලේසිකට දාපුවාම මොඩයා ප්‍රඥාවන්තයෙකුට කරන්න පුළුවන්. මම කියන්නේ පහකට පහර ගැටීමද නෙවෙයි නාම රූප දැන ඇතිකම නිසා පැටලෙන පැටලෙන්න තියෙන ආදීනක. මෙතෙන් දීක පින්වත් එක්කහනවා මගේ මේ ස්වාමීන් වහන්සේ මේ අවිද්‍යාව කියන්නේ සතර මහා භූත දෙක. මම ඒකට දුන්න උත්තරේ අවිද්‍යාවම පිළිතලා ළඟපු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නාම රූප නිසා. ඉතින් මේ පිට ගැන අපි කතා කළා ඇති පසුවේ විස්තර කරනවා. දැන් අපි බලන්න රූප කොටසට මේක ටිකක් සාවධානව ගැඹුරින් අසන්න. එතකොට රූප රූප කියන්නේ මොනවද? උපපීතිකෝ විච්ඡේ තස්මා රූපං උච්චති තීන රූපති සීතේන රූපති උන්නේන රූපති ඉකාකායති රූපති ඉකාකායති රූපති සංසමකට වාකාකට සිරින්සබ්බ සම්පස්සේනති රූපති රූපපීතිකෝ විච්ඡේ තස්මා රූපං උච්චති මේ බුදු ඥානන් වහන්සේ රූප විස්තර රූප කියන්නේ මොනවද කියන විස්තර කරන්නේ කියලා දේශනා මේ රුක්මනේ හැපීම නිසා විරුද්ධ ප්‍රත්‍යයකට පත්වන යම් ධර්මයක් ඇතනම් ඒකට අපි රූප කියනවා. දැන් උදාහරණයක් කිව්වොත් ඉති පන්දමක් ගත්තොත් නින්දනට ලං කරපු ගමන් විරුද්ධ ධර්මයේ දෙක්කෙච්ච ගමන් ඉති පන්දම මුල් වෙලා තියෙනවා. ඒක වෙනස් ස්වරූපයකට පත් වෙනවා. මෙන්න මේ වාගේ වෙනත් දේවල් දැකීම නිසා ප්‍රතිවිරුද්ධ ධර්මයන් දැකීම නිසා වෙනස් ස්වරූපයකට පත් වෙන යමක් තිබේ නම් ඒකට අපි කියන්නේ රූප කියලා. මොනවෙන්ද මේවා වෙනස් කරන්නේ? සීතේන පිළිස්සටි සීතනකත් අපේ ධර්මවානේ සීත හැදෙනවා අපි යන වෙනස් කරන්නේ කොහොමද කියලා පිළිකඩු පිටිලා ඉඳන් ඉල්ලලා ඈ හැලි වැටිලා ඒක වෙනස් වෙනවා. මොනේදී ඉස්ලාම් තේමතාවක් වෙනස් වෙනවා. දාඩිය දාලා මොනවා කඩේලා නේද? ඒවත් වෙනස් වෙනවා. ඊළඟට විකච්ඡාය පිළිප්පටි පාසාය පිළිප්පටි බඩගින්න නිසා තුන වෙනස් වෙනවා. උගාවක් බඩගින්න දැනුනොත් තමයි තේරෙන්නේ බමලානික විලා ඇඟ දුර්වන්න විලා යන ආකාරය. විපාසායති වතුර විපාසං විතරක් නෙවෙයි. ඊළඟට දේශනාවේ සඳහන් වෙන්නේ දන්ස මසක වාතාකත සිරිසත සම්පත්තේති මුක්ති. මේ නැතිමතුරුවන් කැපීම නිසා වාසයේ නැතිම නිසා අවුරක් නැතිවීම නිසා වාසපතිවින් සකසයන් ආදී සත්‍යයන් දක්ෂ කිරීම නිසා වෙනස් වෙනවා. මෙන්න මේ වෙනස් වෙන ප්‍රතිවිරුද්ධ ධර්මයන් ගැටීම නිසා වෙනස් වෙන දෙනුයි රූප කියලා කියන්නේ. ඒ රූප කියන වචනේ බුදු පියාණන් වහන්සේ දැක්වූ අර්ථ නිරූපණය. අදහස. එතකොට මොනවද රූප කියන්නේ? අර රූප කියන්නේ ඇයි කියන එක උත්තරේ. අර මේ රූප කියන්නේ මොනවද? සත්කාරෝ මහා භූතා චතුංගංච මහා භූතානං උපාදාය රූපං. මේ මහා භූත හතරක්. මහා මේ මහා භූත රූප හතර නිසා උපාදාය රූප. මොනවද මහා භූත හතර? පඨවි ආපෝ තේජෝ වායෝ මේ මොහොතේ භාෂාවෙන් ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ප්‍රෝටෝන ආදී වශයෙන් විද්‍යාව ඉගෙන ගන්න මේ ළමයි කියනවා දන්නවා ඇති ඒවා තමයි මේ අපි කතා කරන්නේ පටවි ආපෝ ආදී මේවට මහා භූත කියන කී තීරුම් රාශියක් තියෙනවා අපට ගැලපෙන ඉතාම හොඳ තීරුම තමයි නොඑකාකාර සත්‍යයන් වශයෙන් පින්නලා ගේනුන් වශයෙන් පින්නලා නිසන් වශයෙන් පින්නලා නොඑක් වස්තු වශයෙන් පින්නලා අපි මුලා කිරීමට සමත් රූපයක් මේ ධාතු වල ඇතුළේ තියෙනවා මේ කොටස් ඇත්ත වශයෙන්ම ඒවට සමත් කිරීමේ ශක්තියක් නැහැ අපි කියන ඔතක්කම නිසා අපි ඒවෙන් පැවතුනා මේ මහා බෝධ රත්තරේ උත්තරා ලක්ෂණයක් තමයි මතු පිටින් ඕනෑම රූපයක් පාපම උපමට්ටම් වෙනවා. දැන් අපි හිතමු ඇපල් පිටියක් ගත්තොත් මතු පිට පොස්ත හොඳට කිනිදුවට ලක්ෂණයක් තියෙනවා. දැන් අර තේන පැඳිලි කියක් ගත්තොත් උඩ තේන පැඳිලියේ උඩ හොඳට මුහුණුවට තියෙනවා. මල් පිටක් ගත්තත් එහෙමයි අපේ අංකයක් ගත්තත් එහෙමයි. අපි මේ ලස්සනයි ලස්සනයි කියලා කැටි පාටයි කියලා හිතාගන්න ඒවා මට හිතට හිතුණා මේ කැටි පාටයි කියන ලස්සන මේ අදෝෂයක් තියානෝද ඒ පාටම කැටි පාටයි කියලා අපි මේ රැවටෙන පාට ලස්සන සමහර අදෝෂයක් තියනවා නේද කියලා මට හිතුණා ඉස්සෙල්ලා එතකොට ඒක තමයි පරිබාහිර කතාවක් හොඳයි එතකොට මේ රූප ගොඩක් ඒ ආකාරයෙන් මතු පිටින උපමට්ටම් දී ජීවනයේ සහ අපේක්ෂකට කියන්නේ කරගෙනවා. අනිත් පැත්තෙන් ඒ රූප බුදවල වශයෙන් තියෙන නිසා එක්තරා සතහනකට තියෙන නිසා අපි ඒවට හැරෙනවා. දැන් කිසි උදාහරණයක් කියවොත් අපි හිතමු මේ දෙයක විදිහට උපාද සම්මල නිසා අපි හිතමු පිටි ටිකක් පහහල් පිටි ටිකක් බෙදලා ඒකට ඉන්නේ ටිකක් දාලා එහෙම නැත්නම් ඔය තේමන හරියට පැණිකට බලලක් හතර සිටියද කැපුවොත් නිකන් නිකන් මුළු විදිහට කැපුවොත් අපි ඒවට වෙන නමක්. ඔය බුලිකලක් තියෙන ඒ සිටි පිටම අපි ඒවට තවත් නමක් කියනවා. හැබැයි එකම සිටි ටික අර ඇගේ අනුව අපි ඒවට නම් දෙකක් කියනවා අනුවා නැත්නම් අන්තරයි. ඉතින් අනුවා කියනකොට ඒකට ටිකක් ගාන්ධී රත්නයේ පුදාන ටිකක් උසස් භාවයක හම්බලාගේ උඩ පහත් භාවයකට දානවා ඒ කියන තියෙන අර අපි එකතු කරපු පිටි ටිකයි සීනි ටිකයි අර පිටි පිටි ටික අර පැණි ටිකෙන් එකතු වෙලා තියෙනවා හැදේට අනුව අපි මුලා වෙලා අපි මුලා කරලා තියෙනවා මේ தත්ත්වය මේ ඔක්කොම ධර්මයන්ට පොදි එකකට නෙවෙයි අපි මුලා කරනවා මේකට කියන්නේ අනිත්‍යක ඒ සතහන අනුව අනිත්‍ය බොඩවල් වශයෙන් පෙන්වලා අපි මුලා කරනවා මේ රූප කොට. මේවා පැහැදිලි අවබෝධයක් කියන්න ඕනේ මොකද රූප ස්කන්ධය ගැන සම්පූර්ණ අවබෝධයක් නැතුව රූපස්කන්ධයේ තියෙන ඇලීම අපිට ඉවත් කරන්න බැහැ. ඇත්ත ඇසිතකින් දැකීමෙන් පමණයි රූපස්කන්ධයේ කෙරෙහි තියෙන අපේ මේ කිසිම අයින් කරන්නට පුළුවන්. මේ කිසිම අයින් කරන්නට යථාභූත ඥාන දර්ශනය ඇති කර ගැනීමට ඒ කියන්නේ ඇත්ත ඇසිතකින් දැකීමට මේ කරුණ අපට ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මේ කියන කරුණ තේරෙනවද? එතකොට මේ රූප කොටස් මම එදා කියවා ඝන සංඥාවකින් බැහැලා කියනයි කියලා. ඒකව දැන් උදාහරණයකට අපි එදා කියවා ගඩොල් කැටයක් ගන්නවා. අපිට ඒක ගඩොල් කැටයක් කියලා ලෝකයට පෙන්නනවා. ගඩොල් කැටේ නම් කෑ ගහලා කියන්නේ මම ගඩොල් කැටයක් කියලා. නමුත් අපේ ඉතින් මේක ගඩොල් කැටයක් කියලා සංඥාවක් එකට අලවනවා. අපි මේ ගඩොල් කැටේ සම්පූර්ණයෙන්ම සුදු කරලා අර අපට ඇති මේ පස්කුඩු ටිකක් gadol කියන සයිට නැති යනවා. අර පස්කොඩු එක්තරා ආකාරයකට හැදීකට පිළිදලා තියෙන නිසා අපි ඒකෙන් පැවතෙනවා මෙන්න මේ වස්තුවක් කියනයි කියලා. මේකට තමයි කියන්නේ ඝන සංඥාව කියලා. මේ ඝන සංඥාව අපි කඩන්නට ඕන භාවනාවෙන්. ඝන සංඥාව කඩා පිට හිතන්නේ නැතුව අපට මේ නිවන් මාර්ගයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට හම්බවන්නේ නැහැ. ඒ ඒ ආකාරයෙන් බාහිර වස්තුන්ට අපි නොඑක ආකාර ලේබල් ලැබෙනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතරම සෑම ධර්මයක් තුළම පවතිනවා. දැන් උදාහරණයකට මේ ගහක අමු කොළයක් ගත්තොත් සෑම වස්තුවකම හිතලා තියෙනවා. උදාහරණයකට මේ අමු කොළයක් අපි ගන්න කියලා එහෙම කියන්නේ අපි පටන් ගත්තේ මේ කොළයක් පළලා ඒක මිරිකුවොත් කොළේ ඉස්ම තියෙනවා. හරි. මේ කොලයක් අරගෙන මේක සලලා අපි නිවිකොත් ඒක කිසිම ගැටියක් තියනවා දෙතමනක් තියනවා ඒ කොළිය තුළ අපිට ආපෝ ධාතුව තියෙන බව තියෙනවා ආපෝ ධාතුව කියන්නේ යමක තියෙන දෙතමනය පොත්වල තියෙන්නේ වැగిරෙන ගැටිය කියලා ඊට වැඩි සුදුසු යමක තියෙන දෙතමනය ආපෝ ගැටිය කියලා හිතාගන්න ඕනේ එතකොට ඒ කොලේ යම් කිසි සීතලක් හෝ උෂ්ණයක් තියෙනවාට දැල්වෙනකොට දැනෙනවා. අන්න ඒ සීතල සහ උෂ්ණය කියන්නේ තේජෝ ධාතුව කියලා. ඒ කොලේ තියෙන ඒ ඉක්ම ටික ඉවත් කළාට පස්සේ අපට ඉතුරු වෙන්නේ රුදු ටිකක්. ඒ රුදු ටික ඒකත් සමවතර කොටස් එහෙම තියෙන අන්තිමට ඉතුරු වුණොත් වතුර ගොඩක් පතමින් කියලා පදගත් විටපත් වෙනවා. මේෙන් තමයි අපේ කුංගල තියෙන්නේ වායෝ ගතිය. මේ විදිහට මේ සතර මහා භූතයන් එකතු වෙලා මේ බාහිර ලෝකයක් මේ පංචස්කන්ධ ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ රූප කොටස් හතරේ සංලෝභය මත ඒවැය කිහිපන පාට ආදී වෙනස් වෙනවා. දැන් මේ පාට ලමුන් ගන්නා ඇති නිල් පාටත් සතු පාටත් එකතු කරොත් දම් පාට වෙන වෙනත් පාටක් හැදෙනවා. සහ පාටත් සවස් පාටක් එකතු කරොත් කොළ පාටක් වෙන පාටක් හැදෙනවා. මේ විදිහට මේ ධාතු සම්මිශ්‍රණය නිසා වචන ධාතු එකතු වී සංයෝග වීම නිසා අපට මේ වස්තුන් වල තියෙන විවිධ පාට කෙනෙක්ට පටන් ගන්න මාළු වල පිටු වල එහෙමයි. මේවට ඇත්ත වශයෙන්ම තියෙන ධාතු කොටස් හතර අපි නොයෙක් ලේබල් ඒවට අලවනවා සම්මුතියට පිටලා ඉඳලා. ඒ කියන්නේ එකම පොල් ගහක් ගත්තත් අපි නම් කරනවා මේක තැඹිලිය මේක කුණිරාය මේක රසය මේක මේකේ කියන. නොයෙක් ආකාර ලේබල් අපි වටාලවනවා. කොයි ලේබලේ කොයි විදිහට අපි ඇලෙමුවත් මේ පවතින මොනවද පතරේ ආපෝ තේජෝ මේ සතර මහා භූතයන්ගේ ස්වરૂපය බාහිර වස්තුවල. එතකොට මේ බාහිර වස්තුවල තියෙන සතර මහා භූතයන් හැත්ත ඇතිය කියන දැක්කොත් අපට අර කියන සංඥාවයි ලොක්කම ඒ කියන්නේ මේ දේවල් හඳුනා ගැනීමට අපිට ආපු සංඥාවල් ලොක්කම අපේ සිතේ තුළ පවතින ඇත්ත ඇතිය කියන දැකීම නුවණ තුළින් විනිවිද යනවා. ඒ කියන්නේ මේ සංඥා අසුසුතුන් ඇති කරගත්තු දේවල් මේ සත්‍යයක් නැතය මේ පවතින සතර මහා භූත සමනක් කියලා. තවත් එකක් එහාට යනකොට පඨවි කියන්නේ අපි දාගත්තු සංඥාවක්. ආපෝ කියන්නේ සංඥාවක්. සීතලෝ කියන්නේ සංඥාවක්. වායෝ කියන්නේ සංඥාවක් කියලා ඒ සංඥාවක් අපිට නිරුද්ධ කරන්නට පුළුවන්. මේ බාහිර ලෝකයේ තියෙන සියලුම සම්මුතිය මෙන්න මේ විදිහට පදාගෙන පිටගෙන ඇදහැලෙනවා එක්තරා අවස්ථාවකදී ඇත්ත ඇත්ත කියන දක්නා යථාභූත ඥාන දක්නෝ තුළින් එතකොට මේ බාහිර ලෝකය ගැන අපි කතා කළා ඇති අපේ ලෝකය ගැන අපි කතා කරමු මොකද්ද මේ අපේ ලෝකය මේ කියන්නේ අභිහයක් විතර උසට දිගට පළලට හරහට මේ පණිසත් සම්බන්ධ ලෝකය ගැන මේකේ රූප කොටස් 42ක් තියෙනයි කියලා පොත්වල තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ තවත් අයත් ආකාර වලට බෙදලා එක කියන අනු ගණන් තියෙනවා එවැනි විස්තරයක් කියන්නට මාතෘ දානම් වන්නේ නැහැ ඒ මොකද ඒකෙන් ප්‍රයෝජනයක් නොවන නිසා මේ කොටස් හතර ශරීරය නිර්මිත වී ආදී ආකාරය ගැන පොඩ්ඩක් ඉස්සෙල්ලා අපි කියමු මේ කවුරුත් දෙන්නේ පිටින්වත් අය දන්නවා ඉස්සල්ලාම මව පුතේකට පහළ වෙනකොට මේ පිටට හරහට තියෙන මිනිහේ දාසි ගුණන්ට කියලා. ඇත්ත වශයෙන්ම මවගේ සහ පියාගේ දහතු කොටස් දෙකක් එකතු වෙනවා. මේක ගැඹුරින් අහන්න ඈතින් නිකුත් එක්ක නිරුද්ධ වෙච්ච සුපිසටක් සමගම ප්‍රතිසින්ද විඥානයක් ඇවිල්ලා එතන කෙට ගහනවා. පැහැදිලිද? ඒ ප්‍රතිසන්ද විඥානේ එනකොටම අර කාගේවත් තියෙන රූප කොටස් මම මගේ කියලා මෝඩකම දැල්වනවා. අන්තක කල්පනාවෙන් අම්මාගේ සහ තාත්තාගේ දහදරා අසුසි කොටස් මම මගේ කියලා ප්‍රතිසන්ද විඥානයක් හරිදක් ගමන් පහළ සිටමන අල්ලගන්නවා. අපි ධර්මයේ උගන්වනවා සුද්ධාවාසයක උපන්න නාගාමී පුද්ගලයෙක්වත් ඉපදිච්ච ගමම්ම ඒ සිත පිළිබඳව සංහාව චරිත කරන සිතක් උපදවා ගන්නවා කියන්නේ. දැන් බලන්න කල්පනා කරලා අපි කොයිතරම් මුලාවකින්ද මේක හිත් පටන් ගත්ත තැනින් අල්ලගත්තේ මම ඒ කියලා මගේ කියලා. මේ සත්‍යය හරියටම සමාධිමත් සිතකින් දකින්න පුළුවන් කොහොමද මේ සංස්කන්ධය ඇති වෙන්නේ කියලා. අමාදිමත් පිටකින් කරන්නේ මෙහෙමයි අවුරුදු 30ක් නම් අවුරුදු 25ට 10ට 15 15ට 10ට 8ට වාගේ අඩු කරගෙන අඩු කරගෙන තමන්ගේ ජීවිතයේ පහළට පහළට ගෙනියනවා පුදු දරුවෙකුගේ තත්ත්වයට ගන්නා මවගේ කුස තුල මාස 8 නම් 9 8 7 6 5 4 3 දෙකේක සමාන දෙක සමාන දවස් 7 6 5 4 3 දෙක එක ඊළඟට ප්‍රතිසන්දිය වෙන වෙන අවස්ථේතාව අරගෙන මෙන්න පියාගේ ධාතු කොටස් අපි කියමු S කියලා මෙන්න මවගේ ධාතු කොටස් Y කියලා මෙන්න විඥානය කියලා මේ තුන හරියට කුණ්ඩලේ තුන් පැත්තට යනවා වගේ අදවත තුළින් සිදුවු වුණොත් මේ රූප අල්ලගෙන පවතින සිත සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා අරූපාවචර බවට පිටපත් වෙනවා ඒ අරූපාවචර සිත වුණත් සංකත ධර්මයක්ය අනිත්‍ය දුක්ඛය අනාත්මය කියලා හිතන්න පුළුවන් වුණ ඒ සිත් නිරුක්තේලා අපිට එතන නිවන අවබෝධ කරගන්න එතකොට අපි කල්පනා කරන්න වාගේවත් තියෙන කොටසක් මම මගේ කියලා පටන් ගන්නකොට මල්ලාගත්තා. මේක වැඩිනේ කොහොමද? මේ ඇත්තන් ආසා මේ මොනවත් එදා තිබුණේ නැහැ. පසුව මවගත් ආහාර නිසා මිනිස් ක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ ගහක ඉස්සෙල්ලාම සිදුවන සිදුවන බීජේ නිසා අනින් නැතිවිච්චි අතුරුකිරි ආදී කනවල් ආදී දේ අනින් නැතිවිච්චි අතුරුකිරි ආදී කනවල් ආදී දේවල් දෙන්නාසේ මේ ශරීරයත් අම්මා ගන්න මව ගන්න ආහාර තුලින් පෝෂණය වෙලා වර්ධනය වෙන්න පටන් ගන්නවා. තවත් සීතුන් තියෙනවා කන්නජ ආදී වශයෙන් ප්‍රධානික ආහාර. එතකොට ඊළඟ අයිතිය කාටද තියෙන්නේ කියලා බලන්න. ඊළඟ අයිතිය තියෙන්නේ මවටත් නෙවෙයි මවගත්තු ආහාර වලට. මොනවද මවගත් ආහාර? ඒ ආහාර වලටයි අයිති කියන්නේ බලන්න මුලාව ටික ටික අපේ රූපස්කන්ධය තුළ දැනිට වෙනවා. මේක ඉතින් සමානුකූලව ඉතින් ටික යන්න යන්න ඩෙවලොප් මේ වැඩිලා වැඩිලා ඊට පස්සේ සංනාසා ආදී ක්‍රියම් පහළ වෙනවා. ඊට පස්සේ පහළ වෙන මේ රූප ගොඩක් පවතින්නේ මොකක් මතද? අපි කොච්චර මේක මමයේ මගේ කියලා අල්ලගත්තත් කොච්චර අපි මේකට ඇලුම් කළාද? කොච්චර මේක අපි නැලෙව්වත් කොච්චර දැනගලත් අපිට ඕනෑ විදිහට තීක්ෂ පවතිනවා. ඒක ලෙඩ වෙන වෙලාවට ලෙඩ වෙනවා. ඈ ජරාවට පත් වෙන වෙලාවට ජරාවට පත් වෙනවා. මරණයට පත් වෙන වෙලාවට මරණයට කියනවා. අපි කොච්චර මේකට ඇලුම් කළත් අපිට ඕනෑ විදිහට මේක පවතින ධර්මයක් නෙවෙයි. එහෙම කියෙද්දි අපි මේක සංඥා මම මගේ කියලා උපාදාන වශයෙන්. මේ නාම රූප ගැන අවබෝධය අවශ්‍ය වන්නේ මේ උපාදානයේ නිරුද්ධ කිරීමට. මේ නාම රූප ඥානයේ අස්මානයේ නිරුද්ධ කිරීම දක්වාම අවශ්‍යයි. මෙලෙසනේ ඒක නිසා දැන් මේ රූප කොටස් අන්තිමේ මරණ මොහොත ගැන හිතලා බලන්න. දැන් මම මෙතන මැරුණොත් කෙලින්ම මේක මල කඳක් කරලා පැත්තකට කරනවා. හදිසියේ කියාගෙන මම යන්නේ නැහැ. වෙන ලෝකෙක උපදින කෙනෙක් නම් මේ ලෝකෙට ඒක අරගෙනියක් නැහැ. මේ පැත්තකට විසි කරලා දාන දෙයක් නේද මම කියලා මගේ කියලා දැක්කේ නැහැ. මතු පිටින් හිතුවට බෑ අතුරෙන් කියනවා නම් සත්‍ය අනිත් අපේ මුලාව අපිටම වැටෙනවා. දැන් මේ උද්දෝෂම මම කියලා මගේ කියලා මෙතන ගන්න පුළුවන්. මම නැගිටලා යනකොට මේක පැත්තට දාලා යන්නේ. එහෙමනම් මේක මගේ කියලා කියන්නේ අක්ෂරයක් තියෙනවා. සම්පූර්ණයෙන්ම ඉන්න කිසිම සියත සීයක්ම රූපස්කන්ධය අතහරිනවා. මේක දැකලා මේ රූපස්කන්ධයේ ගොඩනැගුණේ මොකකින්ද? පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරෙන් මේ ධාතු හතර මූල ධාතු වල තමයි නැවතෙන්නේ. මේකත් විශේෂ භාවනාවක් ඒකම නිවන් අත්දකින්න පුළුවන් මේ කියන කරුණ. මේ අපි හිතමු උලම් කිරවපු බැලුම් බෝලයක් බැලුම් බෝලේ තිබරපු ගමන්ම ඒක ඇතුලේ තිබ්බ කුණක වහාට දෙන්නේ. බාහිර වායෝ දහතුවට අපි හිතන්නේ නැරිච්ච ගමන්ම මේ බඩ එනම බැලුවොත් හැලෙනවා හැලෙන සත්ත්ව මේක ඇතුලේ තියෙන හොඳ ස්වභාවයට කියන්නේ. බාහිර වායු දහත්වයක තියෙනවා. අපි කොච්චර මේ බඩ ඇතුලේ තියෙන මගේ බඩ පුරවල දාලා තින්දිලා හැදිලා ආදී වශයෙන් මේ විදිහට කතා කළාට මේ වායු දහතුව වායු දහතුවමයි මරණයට පස්සේ වායු දහතුව වායු දහතුව කියනවා. ඒක පැහැදිලි වෙන්න ඕන. මොකද මේ රූප සංජීව තුළ පවතින මුලාව නැති වෙන බැරි මේ දේශනාව. ඊළඟට අපි හිතමු මේක මැරිලා කුණු වෙලා යනවා මේ පොළොව මත අපේ තියෙන සිත ගතියට වැగిරෙන ගතියට ආපෝ ගතියට මොකද වෙන්නේ පොළොවට පුරවලා පුරවලා යනවා සංගවක් ඒවා වාස්තුවේ වාස්තුවේ කියන්නේ එතකොට පොළොවට උරාගත්තු දෙකක් දෙයක් නැවත වාස්තුවේ ඉහළට යනවා වස්තාව වශයෙන් නැවත ආපෝ වතුරට යනවා මේ මම මගේ කියලා කරින් දහගත් මේ ආපෝ ධාතුව ආපෝ ධාතුවට නම් බාර මේ තරම් මුලාවකින් අපි මේවා අල්ලගන්නේ. ඊළඟට අපි ගන්න වටේ කොටස් මේක ශරීරයේ කොහෙන්ද පටන් ගන්නකොට ඔක්කොම දීවිදීමක් හේම දීවිදී යනවා අන්තිමට ගිහිල්ලා ඇටකට ටිකක් ඉස්සු වෙනවා ඇටකටෝල ඉතින් අන්තිමට දිගලා දිගලා ගිහිල්ලා තියෙනවා නේද සූන්නත ජාසානි කියලා වචනයක් මොකද්ද සතරපට්ඨාන සූත්‍රයේ අල්ලෝවාගේ බවට පත් වෙනවා මේ සත්‍යයෙන් කියන යනකොට පොළොවට තමන්ගේ මාර්ගකොණ ගැන සිහි කරලා වායෝ ධාතුව වායෝ ධාතුවට එකතු වෙනවා ආපෝ ධාතුව ආපෝ ධාතුවට එකතු වෙනවා පඨවි කොටස් ක්‍රමයෙන් ජීවිතයේ ඇතිසැකින්ද සිත් වෙන සත්‍ය උදාකර දෙන මේ සෑම ඇටසැකිල්ලක්ම ප්‍රමාණිකෝලව නැවත නැවත නැවත නැවත පොළොවටම ඒ පඨවි කොටස් ප්‍රමාණිකෝලව පොළොවටම එක්තින ආකාරය දැකලා අන්තිම පරමාණු ත්‍ත්වයේ දේර පොළොවට එක්තින අවස්ථාව දැක්කොත් සම්පූර්ණයෙන්ම රූප අතහැරලා සිතක් සහගත එකක් බවට පත් වෙනවා ඒ සත්‍ය රූපාවචර සහගත සිතක් රූප අස්මහල අස්මහල සිතක් ඒ සිතේ අනිත්‍ය අනාත්ම දැක්කොත් ඒ සිතත් නිරුද්ධ කරන්නට අපට පුළුවන් එදාට අපේ සිතේ නිවන අපේවා මෙන්න මේ විදිහට රූප කොටස් වල ඉදීම ඉදීමයි නැරීමයි ගැන මේ මම කතා කළේ ඒ වේ තියෙන මුලාව නැති කිරීමට මේ රූප කොටස් වල මම කීවා පටවියා භූතී වූ ආයෝ කියලා කොටස් හතරක් මේකේ කියනවා කොටස් 20ක් කියලා පටවිපත්. මොනවද අපි කියලානේ අර උපාසකම්මනේ මන නවගුණ වල අරන් අත්ීමත් කායයේ සාලෝමාන පාදන් පාදතෝ සෝදංගාන පාදෝමා කේතා ආදි වශයෙන් අදින ලබුලට ඇට වල නවගුණ වල ගන්නවනේ. ඒකේ තියෙන ප්‍රධාන කොටස් 20 කලම කොටස් 20 ඒසා ඉඳලා මත්තුන් ගන් කියන පස්සේ දක්වා පාදනා කොටස් මිස්ස අපි කියනවා පටවි කොටස් කියලා. ඒක හැබැයි හරි කතාවක් නෙවෙයි. පස්සෙමයි කියන්නේ. එතකොට ඊළඟට පිස්සන්තෙන් මම බුබ්බෝලෝ ඒ සංසීතෝ මේ දවස් වතාවකින් රෝතෙන් ගාන කාලස්කාමොත්සන් කියන කොටස් 12 අපි කියනවා ආපෝ කොටස් කියලා ඒකත් සර්ව සම්පූර්ණ කතාවක් නෙවෙයි. එතකොට අතන කොටස් 20යි මෙතන කොටස් 12යි කොටස් 32ක් තියෙනවා පටවිල ආපෝ වශයෙන් හරියට. මොකද මේවා සර්ව සම්පූර්ණ නොවන්නේ කියන්නේ. අපි උදාහරණයක් ගත්තොත් දැන් මාංශ කියන්නේ ඇතුලේ තියෙන මස් කැල්ලක් ගත්තොත් ඒකට කියන්නේ පටවි කොටස් කියලානේ අක්ෂීමත් වායි තේසා ලෝමහා පාදංකා සතුමංකා එහෙම කියනවානේ මස් කියන එක ඇට පටවි කොටස් කියලා. මේ මේ මස් කැල්ල තුලක් තියෙනවා අනිත් සාධ කොටස් අතර ඒකේ යම් කිසි සතමනයක් තියෙනවා ඒ සතමනේ ආපෝ ධාතුව ඒකේ යම් කිසි සීතලක් ආවුණයක් තියෙනවා ඒක හේතුවටහතුව ඒකේ දේවිල පස්සවටපත් වෙන සදගතියක් තියෙනවා ඒක පටවිය ගතිය ඒ මස් කැල්ල සිංහික රූපයක් තියෙනවා ඒක ආපෝ ගතිය මොකද ආපෝ එතකොට ඒ අපි පටවි අධික නිසා ඒකට පටවි කොටස් එක්ක කියලා කතා කරනවා. සත්‍ය වශයෙන්ම අපේ ධාතු මනසිකාර භාවනාවක් කරනකොට මේ කොටස් වෙනින් වශයෙන් ඉස්සෙල්ල අරගෙන ඒ එක එක කොටසක් තුලක් පවතින අර පටන් ආපෝ තේජෝ වායෝ කියන කොටස් අතර වෙනතර කරලා අපි බලන්න ඕනේ නියම තත්ත්වයක් අවබෝධ වෙන්න. ඒ වගේම තමයි අපේ මේ සිත්සන්තෙන් මම බුද්ධෝ ආදී වශයෙන් කියන වැත් කොටස් අතරම තියෙනවා. දැන් උදාහරණයකට අපි හිතමු කීලෝ කියලා ටිකක් දැක්සත් ඒක ආපෝ ධාතුවක් කියලා කියනවා. නමුත් કોઈ නිදාගෙන ඉන්න පොඩි ළමයින්ගේ මේ කට දෙපැත්තේ මුළු බෙල්ල හැමනලා. ඒක තමයි ඒකේ තියෙන පටවි ගතිය. ඒකේ සිහිත ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි ඒකේ තීව්‍ර ගතිය. ඒකේ වැදගත් ස්වභාවය තමයි ආපෝ ගතිය. ඒකේ තියෙන වායෝ ගතිය නම් ඇත්තට ප්‍රකට නෑ. නමුත් මේ සෙන්සර් වාගේ දේවල් වල සිහිතලා තියෙන ස්වરૂපය වායෝ ගතිය. ඒ කියන්නේ සෑම කොටසක් තුළම අනිත් කොටස ගැස්සලා තියෙන අනිත් අර්ථයක්. ඊළඟට මේ ශරීරයේ තියෙනවා වායෝ කොටස් හයක්. වායෝ කොටස් හයක් කියන එකෙන් අදහස් ගන්න එකම වායෝ ධාතුව. කටයුතු කරන ආකාර අනුව නන්දාලා. උඩට ගමන් කරන වායෝ ධාතුවක් කියනවා උද්ධංගම වායෝ ධාතුව කියලා. ඇත්ත වශයෙන්ම වායෝ ගතියේ ස්වરૂපයේ උඩට පහළට හරහට පහළට හරින් හිස්තැනකින් ගමන් කිරීම. ඒක ගමන් කරන පුද්ගලයෙක් නෑ උඩට ගමන් කරන වායුව වායෝ දහසේ ක්‍රියාවලිය මම නිවීමේ ඉස්සා පිට කරන්නේ ඉස්සා වාග් යනකොට මම නිවා යනකොට උඩට ගමන් කරන වායෝ දහසුව පස්සේ නොවන බව අපි අවබෝධ වෙනවා. ඊළඟට අදුහකම වායෝ දහතුව කියලා පහළට ගමන් කරන වායෝ දහතුවක් තියෙනවා. ඒ වායෝ දහතුව මේ මල මූත්‍ර පහ කරනකොට වාගේම ගමන් කරනවා කවුරුත් මේ බඩ ඇතුලේ ඉඳලා ආත්මයක් සත්‍යයේ පුද්ගලයා පලයන් පුතේ කියලා පහලට සම්බ කරන්නේ ඇත්ත වශයෙන්ම වායෝ දහතියේ ක්‍රියාවලිය කුමිනුයි අර ඒ වාක් පහලට ගමන් කරන්නේ අපි මේක හරියට දැනගන්න වායෝ දහතියේ කර්තව්‍යයක් ඒක ඊළඟට තව වායෝ දහතුවක් තියෙනවා බඩ ඇතුලේ තියෙන කුෂ්ඨය වායෝ ධාතුව කියලා. බඩ ඇතුලේ ඔය බඩ පුරවල් දාලා වගේ කතා කරන්නේ. ඒකත් එක්තරා වායෝ ධාතුවක් නම විතරයි වෙනස. එතන වායෝ ධාතුව. තව වායෝ ධාතුවක් තියෙනවා කොට්ඨය වායෝ ධාතුව කියලා බඩෙන් ඇතුලේ ගමන් කරන වායෝ ධාතුවක්. තව වායෝ ධාතුවක් තියෙනවා අංගමංගාන්තරී වායෝ ධාතුව කියලා. ඒ කියන්නේ මේ දැන් අතක් පයක් පොළවනකොට දිග හරිනකොට ඒ ගමන් කරන්නේ එක්තරා වායෝකින් සමහර අය කියනවා චිත්ත ක්‍රියා වායෝ ධාතුව කියලා නේ. ඒ කියන්නේ පිටින් හටගත් චිත්තක්‍රිය වාග්යෙන් තමයි ඒකට වෙන්නේ ඉතාම සුදුසුයි අංගමංගානුකාරී වායෝ ධාතුව කියන එක. මොකද චිත්තක්‍රිය වායෝ ධාතුව වැඩි නොකර මේ අංගයන් යහත මෙහාට කරන්න පුළුවන් සත්‍යයක් අපට අත්දකින්න පුළුවන් එකයි අපි මේ කතාව කියන්නේ. ඒකට අංගමංගානුකාරී වායෝ ධාතුව කියන්නේ අත්පත් අත්පය යහත මෙහාට සුදවනකොට අරවත් මේ මේ යහත මෙහාට බලනකොට වායෝ ධාතුවක් අපේ ශරීරයේ තියෙනවා. තව එකක් තියෙනවා අස්වාද පස්වාද වායෝ ධාතු ආස්වාද ප්‍රස්වාද වායෝ ධාතු. ඊළඟට මේ වායෝ ධාතු කොටස් හයක් තව තියෙනවා තීජෝ කොටස් හතරක්. දැන් අපේ උෂ්ණත්වය පැරන්ටයිට් අංශක 98.4යි. සෙන්ටිමීටර් මිලිමීටර වෙනවා කියන්නේ. එතකොට උණ ගන්නට පස්සේ අපිට 99ට නැංගලා 100ට නැංගලා 100කට නැංගලා ඔය වාදී වශයෙන් අපි කතා කරන්නේ සංසාර ප්‍රතිදෝ භාෂිත. ඊළඟට අපි කියනවා ඇස් දෙවිල්ල කකුල් දෙවිල්ල බඩ දෙවිල්ල යට පිටු දෙවිල්ල ආදී වශයෙන් ඒකට කියන්නේ සංසාපන ප්‍රතිදෝ භාෂිත. ඊළඟට අපේ ඇඟ මේ මුතු මොළොක්කට දිගුණට පුංචි කාලේ ඉන්නේ ඉන්න අපිට හොරාම තරුණ භාවය හොරන් ගන්න ඊළඟ මොකටද මේ ජරාවට පස්සන්නේ ජීවිතයට පස්සන්නේ අර ජීවිතක හේතු දහස් නිසා කායයක් තියෙනවා මේ ශරීරයේ ඇතුලේ තියෙන ආහාර දිරවනවා විත උදහාල් ටිකක් කියලා ගින්දර ටිකක් ඇතින් දාපුවාම මේ මහල්ලට ඉතින් බත් වෙනවා. කවුරුත් කරන වැඩක් නෙවෙයි ගින්දර රස්නේ විසින් කරන දෙයක්. මේ ශරීරයේ ඇතුලේ තියෙන ආහාර දිරවන්න පුද්ගලයෙක් නැහැ. තීජෝ දහජෝ විසින් මේ ආහාර දිරවනවා පාටික තීජෝ දහජෝ කියලා එකට නම් කරනවා. මේ නම් වලින් අපට ඇතිවෙනවා. ඒවා ලේබල්, ඒවා සංඥා. මේ කොයි නමින් කතා කළත් එතන තියෙන්නේ තීජෝ දහජෝ පමණයි. ඒක නිසා මේ ශරීරයේ හැදලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කොටස් අතර අපි අවබෝධ කරගන්න ඕනේ රූප නාම රූප ගැන බලනකොට රූපස්කන්ධය බලනකොට ඊළඟට මේ රූප කොටස් මේ අතය කකුලේ නාසය මූණේ කියලා අපි මොලා කරන ස්වරූපේ ගැන අවබෝධ කරනවා අපි ඉතින් අතන ලක්ෂණයි මෙතන ලක්ෂණයි කියලා අරගෙන මේවට එදිලා ඉන්නවනේ ඒ ඇලෙන්නේ ඇත්ත ඇතුළත තියෙන නොදන්නාකම නිසා මේ අතක් දැක්කොත් ඇතුලේ තියෙන ඇටකට්ටක් ඊට උඩින් තියෙනවා මස් ටිකක් නහර ටිකක් මේ ටිකක් ඊට උඩින් සහ පාට කුණු ඉච්චි බටර් වගේ නේද ගොඩක් ඊට උඩින් කුණුහන් සුදු පාට හංකඩයක් ඊට උඩින් කුණුහන් කරයක් මේ වචනත් මම කියන්නේ නිකන් ගෝලා මේ සමහරක් එතකොට මේ ටිකේ එකතු වුණාම අපි කියනවා අටක් කියලා. ඕවා වෙනකොට පකට අටක් කියලා ගන්න දෙයක් නෙමෙයි. ඒකෙත් තියෙන ඇටකට්ටක් අරගත්තාම අපි ඒකට නම් දානවා මේක වැලමිටි ඇටය මේක බාහුවේ ඇටය මේක බල නාපටැංගිලි ඇටි මේ සංඥා ඇත්ත වශයෙන් මේවා ඇත්ත වශයෙන් බලනකොට අත්‍යයක් පමණයි ඒවටත් අත්‍යයක් ඒකේවට අර දහස කොටස් අපිට පමණයි එන්න මේ විදිහට සෑම කොටසක් තුළම අපේ ශරීරයේ තුල තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් අතර අවබෝධ කරගන්නට ඕනේ නාම රූප පරිච්ඡේද ඥානය. ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන් අපිට දකින්න පුළුවන් වෙන්න ඕන. දැන් මේ කියන කතාව මේ ඔක්කොම තේරෙනවා. නමුත් ඒ අවබෝධය ගන්න. සංඥාවක් ප්‍රඥාවක් දුක. උත්පත්තිය අහලා දැනගන්න එකත් භාවනාවෙන් අත්දැකලා ලබන අවබෝධයක් එකක් නෙවෙයි එකක්. ඒක නිසා අවබෝධයේ හදවත තුලින්ම මතුවෙන්න ඕනේ ඒ අවබෝධයක් නැතුව අපිට නිවන් මඟ නිවන සාක්ෂාත් කරන්නට හම්බුනේ. එතකොට මේ රූප කොටස් ගැනයි අපේ මේ කතාව මේ රූප කොටස් අපි මුලා කරන අත මේක ආකාරයෙන් මේ රූප කොටස් වලට අපි ඇලිලා ඉන්නවා මමයි මගේ කියලා. බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කරනවා මහණෙනි මේ දීපවණේ ඉස්සෙල්ලා විදිහට තියෙන දුකන කාක්ෂද මේ මේ කනකොල මේ කෑලි අරවා මෙහෙම අරගෙන යනවා උඹලා මම මගේ මම ගෙනියනවා මම ගෙනියනවා කියලා කියනවා ගහනවා. අනේ නෑ බුදු පියාණන් වහන්සේ අපි කියන්නේ. අන්න ඒ වගේම මහණෙනි මේ ශරීරයක් මර බාහිර දුෂ්ණ කාර්ය සින කට්ට සමාන දුෂ්ණ කාර්ය වලට සම කරලා හිතන්නේ කිය. එක්තරා හාම වැඩක නගල කරනවා. අර බාහිර පඨවි ආපෝ තීජෝ වායෝ සහ මේ ශරීරයේ තුල තියෙන පඨවි ආපෝ තීජෝ වායෝ කොටස් සම කරන්නට අපිට සමර්ථයක් තියෙන්න ඕනේ. මට එක්තරා හාමුදුරුවෝ කෙනෙක් කිව්වා අවදානම් මම මේ සිනපත්ත සමාන විදියට මගේ ශරීරය දකින්නද කියලා. මම නාගයන් සාන්තිය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේම දේශනා කළේ මේවා අපේ නෙමෙයි. මේ රූපේ උඹලගේ ඉන්නේ මහණෙනි මේක නිසා ඒක අතහරින්න. රූපං වික්ඛුරේන තුම්මා කන්නේ සම්පජහත. අපි රූපේ මම මගේ කියලා මේ අල්ල ගන්නවා ගා උපාදාන කරනවා. නමුත් අපේ නෙමෙයි. යක්මාදකෝ වික්ඛේ රූපං අනත්තාත්මා රූපං නාභාදාය සංවත්තන්ති සංවත්තති මහණෙනි මොහේ බලකින් ඕනෙයි මේ ආබාධ උත්සව වෙන්නේ මේක උඹලගේ නම් උඹලට ඕනේ විදිහට පවතිනවා මේක මේ විදිහට පවතිනවා කියලා හිතාගන්න පුළුවන් එහෙම නෙමෙයි මහණෙනි උඹලට අවශ්‍ය විදිහට පවතින්නේ ඒක නිසා මේ රූපය අතහරින්න රූපය අතහරිනවා කියන්නේ සිතින් ඒක මමය මගේ කියලා අරගෙන ඒකට ඇලුමක් දක්වන එක ඇලීම ඒකේ මුලින් ඒකටම ගැටගෙන ඒක අධෝෂණය කරගෙන ඒකේ දෙවිදන්නේ අයින් කරන්න ඕනේ මේකදී බුදුජානක මේ ආනන්ද හාමුදුරුව දවසක් මංගී සාහස්ත්‍රයට ගමන් කරනකොට එක්තරා කාන්තාවක් දැකලා මංගී සාහස්ත්‍රෝ කියනවා ස්වාමීන් වහන්සේ මගේ හදවත රාග ගින්නෙන් දැවෙනවා මම පිච්චෙනවා මගේ හදවත ගින්නෙන් දැවෙනවා මට සහනයක් දැකලා දෙන්න ආනන්ද හාමුදුරුව තාමත් ඥානාවේ ජීවා මේවා සහස් වශයෙන් බලන්නේ මේ ධාතු වශයෙන් බැලීම තුළින් අපට සත්‍ය සංඥාව ඉවත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ඉන්න කාන්තාවක් දැකලා මට ඕන නම් ගෑණියක් කියලා හිතන්න පුළුවන් ඇත්ත වශයෙන්ම ඔය ගෑණි රූපවල ගන්නේ. ඉන්නේ මොකද කියන්නේ නෑ ධාතු දෙකක් අතරක් ඉස්සයි කියන්නේ ඇත්තටම බලන්නක. කිසිම වෙනසක් නෑ. නමුත් අපේ සිත තුළ තියෙන සංඥාව නිසා මේ ආතරුණයක් කියන මහලියක් මෙයා ලක්ෂණ ආදී වශයෙන් අපි සංඥා අරගන්නවා. ඒ සංඥාව වැරදි නිසාම අපි ඊළඟට මේ තුනේ සංස්කාර ජනිත කරගන්නවා කුසල අකුසල සංස්කාරය ජනිත කරගන්නවා මෙන්න මේ වැරදි වැරදි ක්‍රියාවලිය නිසා අපේ සංස්කාර ගමන එන්න එන්න එන්න එන්න මේ සංස්කාර ගමන පිටිකරන්නට නිවන් මඟ ගමන් කරන්නට මේවා දකින්න ඕනේ අවබෝධයෙන් තොරව මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව පංචස්කන්ධය අවබෝධයෙන් තොරව නිවන් ලබන්නට බෑ. එහෙම නිකන් එකපාරට ලැබෙන නිවනක් තියෙනවා නම් කලින් සංසාරේ මුදුනට කලපොක ටිකක් තියෙන පාරමිතක් තියෙන කෙනෙක්ටයි ඒකත් නැති කෙනෙක් මේවා ප්‍රමාණිකූලව අවබෝධ කරගන්න ඕනේ. එතකොට අපි දැන් කතාව පහට ඉස්සත් නිසා පරිණාම විශ්ලේෂය සාකච්ඡා කරන්න කියලා. අපි රූප සමුදයේ රූප ඇති වෙන හේතුව දැන් කතා කරමු. ඒකෙන් දැන් කියන්නේ. මේ බාහිර ලෝකයේ ඇතිවන රූප අපට අවශ්‍ය නැහැ. මේ පංචස්කන්ධ සංඛ්‍යාතනේ මම මගේ කියන රූප කොට ඇති වෙන හේතුව. රූප ඇති වෙන හේතුව මේ පවතින රූපය කියන හේතු හතරක් තියෙනවා කර්ම, චිත්ත, විස්සෝ ආහාර කියලා. ඒ කියන්නේ දැන් උපදිච්ච රූපයක් පවතින යන්නට කර්ම ශක්තියක් අවශ්‍යයි. ඒ අස්කන්නාස ආදී යම් කෙලින්ම කර්මජ රූපයි. කර්මයෙන්ම හටගන්න. ඊළඟට සිතෙනුත් මේ රූප හට ගන්නවා කියන සිත තරහ ගිය ගමන්ම මූණ මල්ලේම පල් වෙනවා, විකුත් වෙනවා, දන්නවනේ ඒකට ස්වરૂපේ බොහෝ දෙයක් ඇතිවෙච්ච ගමන්ම සතුටක් ඇතිවෙච්ච ගමන්ම සිත මොනකම් සූර්ය වෙනවා හොඳ මොහොතේ වෙනවා. ඒ කියන්නේ සිතින් රූප හට ගන්නවා. ඊළඟට සීත උෂ්ණ කියන දිස්කෝණන රූප හට ගන්නවා. ප්‍රධානීක ආහාර වෙනස් රූප හට ගන්නවා. මේ දැන් පවත්නා රූප කොටස් හතර. එතකොට මේ ප්‍රතිසංවේදන දෙන්නට අර බාහිර වූ මාගේ සාඛ්‍යාගේ ධාතු කොටස් මම කියලා ගැනීම. එතන ඉන්දිලා ප්‍රතිසං විඥානයක් දෙලපීම නිසායි මේ රූප කොට නැවත නැවත ඇති වෙන්නේ යන්නේ සංස්කාරයේ පුරා ගමන් කරන්නේ. ඒක ඇති වෙන හේතුවක් තියෙනවා. එතන පටිච්ච සමුප්පාදය අනිත් පැත්තට කල්පවලා අපිට බලන්න ලොකු වෙනවා. මොකද්ද ඇති වෙන්නේ? අන්න එන අනිත්‍යා සංකාර උපාදාන සංඥා භාවය මේවා අපි පස්ව පටිච්ච සම්පදායේ විස්තර කරනකොට විස්තර කරන්නම් පොළොවටදී අද අපේ වේලාව නෙමෙයි. මොකද අනිත්‍ය නිරෝධයක් නැතුව අපිට මේ සංස්කාරයන් සංස්කාර පූර්ණයෙන්ම නිරුද්ධ කරලා නිවන අත්දැකීම බැහැ කතාවක් ප්‍රකාරයෙන්ම ඒක නිසා මේවා ගැන පැහැදිලි අවබෝධයක් අපිට තියෙන්න ඕන. එතකොට මේ රූප සමුදය ඊළඟට අපි රූප සංදේ කියනවා නම් ඇති වෙන හේතුව කියනවා නම් රූප නිරෝධයක් ගැන කතා කරන්න ඕනේ රූපේ නැතිවෙන්නේ. සිංහාටත් තියෙන පොඩි කතාවක් කියලා ඒක නතර කරන්නම්. එක්තරා විශ්වක්තිය බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ විද්‍ය සම්පන්නයි අහස තියෙන යන්න පුළුවන් සිටි. මේකට කියන්නේ ධාතු පරිවේකට විශ්ව කියලා සූත්‍රයේ සඳහන් වෙන සම්බන්ධයෙන් කතා කරන්නේ. මේ විශ්වට ඕන එකම තිබුණා මේ පඩවි යාපෝ තේජෝ වායු පොඩි නැති වෙන්නේ කොතනද නැති වෙන්නේ කියලා බලන්න. මම මේ රෝග නිරෝධය ගැන කතා කරනවා. මේ ආගිය ප්‍රධාන දිව්‍ය ලෝකයේ සාතුම්මා අපි නම් ඕක දන්නේ නැහැ ඊළඟ දිව්‍ය ලෝකෙ කියන්නේ ඊළඟ එකට ගියා ඒගොල්ලෝ කිව්වා අපි නම් මේකට දන්නේ තුන්නේ මේකට යන්න ඕම මහතර පහය වෙන දිව්‍ය ලෝකෙට ගියා පරිණිතවත්වත්ටි ඉතින් ඊට පස්සේ කිව්වා අපි දන්නේ රත්න පාරසතියේ පහළම තියෙන ධර්ම ලෝකය නම් දන්නේ නැහැ කියලා එහාට ගියා ඒගොල්ලෝ කිව්වා අපි දන්නේ ධර්ම ස්වરૂපය කියන්නේ එළිබහ තුන්වෙනි එකට ගියා මහා ගමනාගාවට එතෙන්දී ගිහිල්ලා කිව්වා ඔය නියමතන තමයි භාගය අපි තමයි මේ ලෝකයේ වසවත්ති වශයෙන් පාලනය කරන රෝග පාලක රෝග මාමක කෙනා මමයි කියලා මහා පුරුෂාර මන් කිව්වා මේ විශ්ව හැමෝවා මම ඕව අහන්නේ මේ යාළුවෝ රූප පටන් යාකෝ තීරෝ නැති වෙන දැනගන්නවා විපාක තුන්පාරම් අර විදිහට අපරසාරම් දෙවියන් පස්සේ මේ භක්තිය කියවා ඔය දුනා කරන්නේ ආන්න තමයි ඔකෝ මේ මේ වික්ෂුව ආපහු බුදුහාමුදුරුවෝ ගාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර නැවත යනකොට මහන්නේ වික්ෂුව මිනිසුන් අපේ මූල්‍යෙක් ඇති කරනවා උඩට දානවා ගොඩ බිමක් තියනවා නම් ਉਹ ගොඩ බිම දිහා බලාගෙන ඉඳිනවා නැත්නම් ආපහු සුදේශම වහනවා ඒ වගේම ඔබත් මේ රට වටේ ලෝක වටේ රවුම් ගහලා රවුම් ගහලා මෙතන ආව නේද මේ ප්‍රශ්නයක් වැරදී රූපේ නැති වෙන තැන නෙවෙයි රූපේ නොපිච්චෙන තැනකට පත් කියලායි සාමාන්‍ය ඕන. අන්න එතෙන් මේ පුත්‍රයන් වහන්සේ දේශනා කළා යත්ථාපෝච තේජෝච වායෝ පඨමින සාධති විඥානස්ස නිරෝධේන උත්තේජේ ප්‍රතිපති. එතනදී බුදුපියාණන් වහන්සේ දේශනා කළ ගැඹුරුම ධර්මයක්. මේ රූප නොපිහිටන තැන පතරී ආපෝ ධාතු නොපිහිටන තැන රූප නිරෝධයේ මොකද්ද මේව විස්තර කරන්න වෙලා ගන්නවා. විඥානස්ස නිරෝධේන මහත් මහන්සේගේ සිතින් මෙන්න මේ රූප නොපිහිටන තැනක් පතරේනවා. රූප නිරෝධයේ අන්‍යතාවයි. ඒකත් දැන් පහට කාලයි අපි නවත්තන්න ඕන. අපි පස්සේ මේක ගැන තව ටිකක් විස්තර කතා කරමු.